මීට මීට ප්‍රථමයෙන් අප සකස් සම්මාදේ ධර්ම දේශනා කටේ පටන් පාරේදී විද්‍යාඥයන් සමගින් කොටස විස්තර කරන්නේ මේ සංස්කාර ජනිත අවිද්‍යාව පහළ වීමට පටන් ගන්නේ කොයි කොයි අවස්ථාවේදීද කියන කරුණ කියන්න කරන්නේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියන එකයි අවිද්‍යාව පත්‍ය සංස්කාර කියන එකේ සාමාන්‍ය සරල අදහස. මේ සංඛාර කියන වචනේ විවිධ අර්ථ තිබෙනවා. ධර්මයේ විවිධ තැන්වල සංස්කාර කියන වචනේ පාවිච්චි කරලා තිබෙනවා. කොයි තැන කොයි විදිහට ඒක පාවිච්චි කළත් සෑම තැනකටම යොදාගත හැකි පොදු අර්ථයක් තිබෙනවා. ඒක තමයි සංඛාර කියන්නේ හේතුන්ගෙන් හටගත් ධර්ම කියන එක. එතකොට කොතන සංස්කාර කියන වචනේ යොදා තිබුණත් අපිට තියෙන ඒක අර්ථ නිරූපණය කරලා දක්වන්නට පුළුවන් හේතුන්ගෙන් හටගත් ධර්ම කියලා. ඒක පොදු අර්ථ නිරූපණයක් විශේෂත් විවිධ තැන්වල දැක්කෙන විවිධ අර්ථයන් සංස්කාර කියන වචනේ යෙදෙන තැන අනුව අප තේරුම් ගන්නට ඕනේ. දැන් අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා පංචස්කන්ධ කතාව කියනකොට සංස්කාර කියන වචනේ පාවිච්චි කරනවා. එතන මේ පංචස්කන්ධ ධර්මම සංස්කාරය. කියන්නේ රූප සංස්කාරයක්, වේදනා සංඥා සංකාර විඥාන කියන සස නාම ධර්ම සියල්ලම සංස්කාර. හේතුන්ගෙන් හටගත් ධර්ම. නමුත් ඒක ඇතුලේ මෙතන සංස්කාර කියන වෙනම ස්කන්ධයක් වශයෙන් දක්වලා තියෙන්නේ. සිතේ යෙදෙන සිතවිලි වලට. ඒ කියන්නේ අපි දැන් මේ හැටියට කතා කරනවා නම් අර වේදනා වේදනා ස්කන්ධය යටත් සංඥාව සංස්කාර ස්කන්ධයට සැසලත් කර දක්වා ඇති නිසැයෙන් අර සිටේ දෙන චෛතසික 52ක් තියෙනවා අභිධර්ම පිටකේ දක්වා තිබෙනවා 52කින් කලින් කියපු දෙක හැර ඒතර සියලුම චෛතසික 50ම සංස්කාර ස්කන්ධයට අයත් වෙනවා කියලා ඒ අභිධර්ම පොතල දක්වා තිබෙනවා. කියන්නේ චෛතසික ධර්ම 52යි දෙකෙන් 52න් දෙකක් ගියා වේදනා සංඥා කියන දෙක. ඒතරේ 50ම සංස්කාර ස්කන්ධයට අයත් කියලා එහෙම මේ පොතල දක්වා තිබෙනවා. සූත්‍ර පිටකයේදී බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන මේ පංචස්කන්ධ කතාවේදී සංස්කාර කියන වචනේ විස්තර කරනකොට රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා සහ පොට්ටබ්බ සංචේතනා, එලෙසින්ම ධම්ම සංචේතනා. එතකොට මෙතන කියන්නේ සංචේතනා කියන්නේ සිතේවිලි ධර්ම කියන එකයි. රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ පිළිබඳ සිතිවිලි, රස, කායද දැන ස්පර්ශ, මනස දැන විවිධ අරමුණු පිළිබඳ සිතිවිලි වලට තමයි එතන සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ පංචස්කන්ධ කතාවේ. ඒකට තවත් තැනකදී තියෙනවා සබ්බේ සංඛාරා අනිත්‍ය, සබ්බේ සංඛාරා දුක්ඛ, කය ධම්මා සංඛාරා, වය ධම්මා සංඛාරා මේවා මේ බොහෝ විට දැකලා තියෙනවා. ඒකෙන් අසස්කන්නේ සියලුම සංස්කාර සම්පේ සංඛාර අනිත්‍ය අනිත්‍යයි කියලා. එතන සංස්කාර කියන එකේ අදහස හේතුන්ගෙන් යම් කිසි දෙයක් හටගත්තා නම් ඒ සියලුම දේවල් හේතු නිරුද්ධ වීම නිසා නිරුද්ධ වෙන බැවින් ඒ සංස්කාර අනිත්‍යයි කියලා. ඒ හේතුන්ගෙන් යම් කිසි දෙයක් හටගත්තා නම් ඒ ඔක්කොම දුක්. ඒක නිසා සම්පේ සංඛාර දුක්ඛ ආදි වශයෙන් ඒ පාඩුවෙන් දක්වනවා. ඒකට ඒ අදහස එතන ඒ පාඩවල දැක්කෙන සංස්කාර කියන එකේ අදහස ඒ තුන්ගෙන් හටගත් ධර්ම කියන එක. ඊළඟට බොහෝ අවස්ථාවලදී නිර්වාණය විස්තර කරන විට දක්වනවා ඒකං සන්තං ඒකං පණේතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියන. සියලුම සංස්කාර සම්බදී වූ ස්ථානය නිර්වාණය සාන්තයි ප්‍රණීතයි කියන එක දක්වා තිබෙනවා. එතන සංස්කාර කියන්නේ නිර්වාණය අරමුණු වමින් පවත්නා විට ඒ කියන්නේ පරසමගත සමවැදී සිටින විට කෙනෙක්ගේ සිත තුළ සියුම් දැනීමක් තිබෙනවා ඒ වගේම නිර්වාණය පිළිබඳව ඒ නිර්වාණය හා සම්බන්ධව සියුම් සුඛ වේදනාවක් නිරාමිස සුඛ වේදනාවක් තිබෙනවා එතන වේදනාවකුත් තියෙනවා විඥානයකුත් තියෙනවා සංඥාවකුත් තියෙනවා සංස්කාර ධර්මත් තිබෙනවා ඒ සියලුම නිර්වාණය හා සම්බන්ධ වූ ඒ සියුම් සංස්කාර ධර්ම රාශිය හැර ලෝකේ අනිත්‍ය සෑම දෙයක්ම එතන නිරුද්ධයි කියන එකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ නිර්වාණය ගැන කතා කරනකොට. ඒක සමහර විට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංඥා එකක්වත් නැතේ නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් දක්වනු ලබන ධ්‍යාන සිත් එකක්වත් නැතේ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී ධ්‍යාන සෙට් එකක්වත් නැති. ඒ වගේම අරූපාවචර වශයෙන් දක්වන ධ්‍යාන සෙට් එකක්වත් නැති. මේ ලෝක පිළිබඳ සංඥා නැති, පරලෝක පිළිබඳ සංඥා නැති. මේ ලෝකේ සහ පරලෝකේ දෙකම පිළිබඳ සංඥා නැති. ඒ වගේම සමා යම් කිසි දෙක්ඛං සතං මුතං විඤ්ඤා සම්පස්සං පරිවේෂිතං අනුවිචේත සම්මනසාට කියන වචන දක්වලා තියෙනවා. Taman දැක්කනම් ඇසවනම් කියවනම් මනසෙන් සිහිපත් කළානම් නැත්නම් මනසෙන් පරික්ෂණ කළානම් කොයි ආකාර හරි එවැනි සිතේ කිසිවකුත් නැතේ නමුත් සංඥේක 50 නමුත් සංඥා මාත්‍රයක් එතන තියෙනවා. මේ බල සමාධි විස්තර කරනකොට කියන පාඩය පාඩයක සිංහල අදහස. එතකොට ඒකදී ශබ්ද සංඛාර සමතෝ නිර්වාණය විස්තර කරන තැන සංස්කාර කියන වචනේ අර්ථය දක්වන්නේ නිර්වාණය අත්දකින අවස්ථාවේදී පහළවන ඉස්හාසියම් සංස්කාර මාත්‍රය හැර එතන වේදනාව විඥාන ආදී සංස්කාර මාත්‍ර හැර අනිත් සියලුම සංස්කාර සමනය වෙලා කියන එකයි. කියන්නේ අරූප අරූපාවච ධ්‍යාන රූපාවච ධ්‍යාන ආදී විවිධ දේවල්. ඒ විදිහට එතන සංස්කාර කියන වචනේ දක්වනවා. ඊළඟට නිරෝධ සමාපත්තිය විස්තර කරන අවස්ථාවලදී දක්වනවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා වචන තුනක්. එහිදී නිරෝධ සමාපත්තියකට සමවදින කෙනෙක් අනාගාමී හෝ රහත් වූ කෙනෙකුට පමණක් නිරෝධ සමාපත්තිය සමාදින්නට පුළුවන් බව පොත්වල දක්වා තිබෙනවා. මේ අය මේක කියවලා ඇති අහලා ඇති. එතකොට ඒ අය නිරෝධ සමාපත්තිය සමාදිනකොට මේ සංස්කාර ධර්ම තුනම නිරුද්ධ කරන්නට ඕනේ. එතකොට නිරෝධ සමාපත්තිය නැගිටිනකොට සංස්කාර ධර්ම තුන පිළිවෙලින් සිත තුළ නැවත ඇතිවන්නට ඕනේ. මේ සංස්කාර ධර්ම නිරුද්ධ වී යන ආකාරය දැක්වීමේදී නිරෝධ සමාපත්තිය සමාදින අවස්ථාවේදී එතකොට මේ සංස්කාර ධර්ම නිරුද්ධ වී යන ආකාරය දැක්වීමට තමයි කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. එතන කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස වායු ධාතුව. වචී සංස්කාර කියන්නේ විතක්ක විචාර කියන චෛතසික ධර්ම දෙක. එතකොට චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා කියන සංස්කාර ස්කන්ධ ධර්මතා දෙක. එතකොට නිරෝධ සමාපත්තියේ සමවදින පැන්දිලේ සමවදිනකොටම සමවදිනට ප්‍රථමයේදී කලින්ම නිරුද්ධ වන්නේ වටි සංස්කාර කියන එක. විතක් විචාර දෙක දෙවෙනි ධ්‍යානයේ සමවදිනකොට නැති යනවා. ඒක නිසා ඉස්සෙල්ලාම නිරුද්ධ වන්නේ වටි සංස්කාර. විතක් විචාර ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයට සම්බන්ධනකොට ආස්වාද ප්‍රසාර සම්පූර්ණයෙන්ම නොතේදී නොදැනීම යනවා. නැත්තටම නැතුවවාගේ නිරුද්ධ වී යනවා. අන්න එතකොට ඒක කාය සංස්කාර ඊළඟට නිරුද්ධ වෙන එක. වාචී සංස්කාර පළමුවෙන් ඊළඟට කාය සංස්කාර. අන්තිමේදී නිර්සඤ්ඤා නාසඤ්ඤායතන කියන අරූපාවචර හතරවෙනි ධ්‍යානයෙන් පසුයි නිරෝධ සමාපත්තිය සමවදින්නේ ඒ ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානසිත නැත්නම් හතරවෙනි අරූපාවචර ධ්‍යානසිත ඒ ධ්‍යාන සිත අනිත්‍ය ආදී වශයෙන් විමසීමෙන් පසුව අනාත්ම ආදී වශයෙන් දැක්සනේ වීමෙන් පසු ඇතිවන පල සමෝතේ පවත්නා වූ සංඥා වේදනා දෙක ඉවත් කිරීමෙන් තමයි නිරෝධ සමාපත්තියට පත්වන්නේ. එතකොට ඒ අවස්ථාවේදී අවසාන වශයෙන් නිරුද්ධවන්නේ සංඥා වේදනා කියන ස්කන්ධ ධර්මතා දෙක. ඒක තමයි චිත්ත සංස්කාර කියලා දක්වන්නේ. එතකොට නිරෝධ සමාපත්තිය සම්වැදීමේදී සංස්කාර නිරෝධයක් වෙනවා. ඒ සංස්කාර නිරෝධ වෙන ආකාරය තමයි ඔය ප්‍රකාශ කළේ. නිරෝධ සමාපත්තිය නැගී සිටිනකොට ඔක යන්නේ පැත්ත ඉස්සල්ලාම ඇතිවන්නේ මේ ඇයිද කල්පනා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉස්සල්ලාම ඇති වී යුත්තේ චිත්ත සංස්කාරය කියලා. ඒක ඔය අර කියන්නේ සංඥා වේදනා. ඊට පස්සේ ආස්වාස්පස්සාස සහ විතක් විචාර. ඔය ආකාරයෙන් තමයි ඒව නැවත ආපහු සමාගයේ සිටතර ක්‍රියාත්මක වන්නට පටන් ගන්න. මේ විදිහට එතන කියන සංස්කාර කියන වචනේ තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට දැන් අපි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අද මාතෘකාවක් තියෙන පාඩේ අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා කියන කතාව. මෙතන මේ සංස්කාර කියන වචනේ බුදුහාමුදුරුවෝ සූත්‍ර කීපයකදී විවිධ ආකාරයෙන් දක්වා තිබේ. එක සූත්‍රයකින් දක්වන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට මොනවද මහණෙනි මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ? මහණෙනි කාය සංඛාර, වචේ සංඛාර, චිත්ත සංස්කාර කියන්නේ. අවස්ථෙන් වලදී බුදුහාමුදුරුවෝ දක්වන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේ විස්තර කරනකොට මොනවද ඒතර සංස්කාර කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. මේ අතර කිසිම වෙනසක් නැහැ දෙකම එකයි වචන පමණයි වෙනස් වෙලා තියෙනවා. එතකොට අපි අර නිරෝධ සමාපස්සේ දක්වන විට දැක්කෝ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන එක මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොටත් ඒ අත්යම මෙතෙන්ද යොදාගත්තොත් අපි මුලාවකටපත් වෙනවා. දැන් නිරෝධ සමාපත්තියේදී කාය සංකාර කියන්නේ ආස්වාද ප්‍රසාර. වචී සංස්කාර කියන්නේ විතක් විචාර. චිත්ත සංකාර කියන්නේ වේදනා සහ සංඥා කියන ස්කන්ධ දෙකම. එතකොට අවිද්‍යා කල්පය සංඛාරා කියන කොට බුදුහාමුදුර ප්‍රකාශ කරන කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා. එතන කාය සංඛාර කියන්නේ කයින් කරන සියලුම කුසල අකුසල කර්ම සංස්කාර වලට. චිත්ත සංස්කාර වචී සංස්කාර කියන්නේ වචනයෙන් කරනු ලබන කුසල අකුසල කර්ම සංස්කාර වලට. චිත්ත සංස්කාර කියන්නේ මනසින් කරනු ලබන කුසල අකුසල කර්ම සංස්කාර වලට. ඒ සංස්කාර කියන වචනේ බුදුරජාණන් වහන්සේ ඒ අර්ථයෙන් එතන යෙදුවේ. යම් කිසි කෙනෙක් අර නිරෝධ සමාපත්තිය දැක්කනේ අත්තේම මේකට යලා ගත්තොත් එහෙම පටිච්චසම්පාදේ විතර කරගන්නට බැරුව යනවා උන්ට උත්තර දෙන්නට බැරුව යනවා මොකද කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රසආස අවිද්‍යාව තුළින් ආස්වාද ප්‍රසආස නිරුද්ධවන්නේ කොහොමද ඇතිවන්නේ කොහොමද ආදී වශයෙන් ඒව ඇහුවොත් නැත්නම් ආස්වාද ප්‍රසාර නිසා නැවත ප්‍රතිසන්ද විඥානයක් කියලා දෙන්නේ කොහොමද ආදී කරුණ නැහැවොත් උට උත්තර දෙන්නද බෑ. මොකද මේ අර්ථය මෙතෙන්ද යොදාගත්තොත් ඒක සම්පූර්ණයෙන් වැරදි. එමේසා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන සංඛාරා කියන වචනේ බුදුරජාණන් වහන්සේ කාය සංඛාර වචී සංස්කාර චිත්ත සංස්කාර වශයෙන් විස්තර කර දක්වා ඇතනම් එහිදී අප තේරුම් ගත යුතු වන්නේ එම ස්ථානයේදී ඒ සංස්කාර කියන වචන වලින් දක්වා තිබෙන්නේ කාය සංඛාර කියන්නේ කයෙන් කර කරනු ලබන කුසල කුසල කර්ම. මජී සංස්කාර කියන්නේ වචනයෙන් කරනු ලබන කුසල කුසල කර්ම. ඒ වගේම චිත්ත සංස්කාර කියන්නේ සිතින් කරනු ලබන කුසල කුසල කර්ම. එතකොට මේකම තමයි බුදුරජාණන් වහන්සේ වෙනත් වචන වලින් කියන්නේ පුඤ්ඤාම් සංඛාර, අපුඤ්ඤාම් සංඛාර, අනින්දා සංඛාර. පුඤ්ඤාති සංඛාර කියන්නේ පින් කුසල් වලට අපුඤ්ඤාති සංඛාර කියන්නේ අකුසල් වලට පව් ඒ වගේම ආනිජ්ජාති සංඛාර කියන්නේ ධ්‍යාන මට්ටම් වලට පත්ව සිටේ ස්වરૂපයන් ආනිජ්ජ කියන එකේ අදහස නොසැලෙන தත්ත්වය කියන එකයි සාමාන්‍යයෙන් ආනිජ්ජ කියන වචනේ පාවිච්චි කරන්නේ හතරවෙනි ධ්‍යානය හෝ අරූපාවචර ධ්‍යාන වලට කියන්නේ රූපාවචර අන්ත හතරවෙනි ධ්‍යානය නැත්නම් අරූපාවචර 1 2 3 4 කියන ධ්‍යාන වලට තමයි ආනින්ජ කියන වචනේ පාවිච්චි කරන්නේ. නමුත් මෙතන ආනින්ජාදි සංඛාර කියනකොට සියලුම ධ්‍යාන සෙත් ගණන් ගත්තාට කිසිම වරදක් නැහැ. ඔය හතරවෙනි ධ්‍යානය සහ අරූපාවචර ධ්‍යානය පමණක් නෙවෙයි. ඔක්කොම ධ්‍යාන ගත්තට කිසිම එක වරදක් නැහැ. එතකොට අවිද්‍යාව නිසා කුසල කරන අවිද්‍යාව නිසා අකුසල කරන අවිද්‍යාව නිසා ධ්‍යානසිත උපදවා ගන්නවා කියන එකයි ඒදී අදහස. ඒ අනිත්‍ය පුඤ්ඤාපි සංඛාර, අපඤ්ඤාපි සංඛාර, අනිත්‍යපි සංඛාර. මේකම තමයි කා සංඛාර, වචේ සංඛාර, චිත්ත සංඛාර කියන්නේ. කයෙන් කුසල අකුසල කරනවා, වචනෙන් කුසල අකුසල කරනවා, සිතෙන් කුසල අකුසල කරනවා. ධ්‍යානසිත ඔක්කොම සිතින් කරන දේවල්. එතකොට <clears throat> මේවා සංස්කාර භාවයට පත්වන්නේ අවිද්‍යාපත්‍ය සංඛාර කියන තැන ඒ කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර වශයෙන් දැක්කෙන අටේම පුඤ්ඤාත් සංඛාර අපුඤ්ඤාත් සංඛාර අන්‍යත් සංඛාර වශයෙන් දැක්ුවා ඒ අත්යේ දීදී දැක්කේ මුසල් ලක්ෂස ධානය සිත්යෙන් එකයි ප්‍රකාශ කළේ එතකොට මේකෙදී මේවා සංස්කාර බවට පත්වන්නේ අවිද්‍යාව පාදක වෙලා ඕවා සිදුවන පමණයි දැන් මේකට තේරෙන්නේ කතාව දැන් රහත් වූ කෙනෙක් අපිටම බණ කියනවා බුද්ධ පූජා තියනවා මොකක් හරි වන්දනමාන කරනවා ඉතින් කුසලයක් සිදුවන්නේ රහත් වෙච්ච කෙනෙක් කුසල අකුසල කිසිවක් කරන්නේ නැහැ මොකද කුසල අකුසල දෙකම සිටින් අත්හැරලා තියෙන නිසා නැත්නම් රහත් වෙච්ච කෙනෙක් අපිටම කෙනෙකුට දෝෂාරෝපණය කරන පරුස වචනෙන් නෙවෙයි අවවාදන් සාසනා කරමින් දෝෂාරෝපණය කරන ඒ දෝෂාරෝපණය කරන විට කිසිම ආකාරයකින් සිතේ පටිගයක් තරහවක් මොකක්වත් නැහැ ඔය බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ පවා බොහෝ අවස්ථාවලදී මෝග පුරුෂය කියලා මෝඩ පුරුෂයා කියලා කියන්නේ සරියුත් මොගලන් හාමුදුරන් දෙන්නේපා කියලා එළියක් අවස්ථාවකදී දෙන්නටම දෙන්නම ඊට පස්සේ බුදුහාමුදුරුවන්ට හැරමිය අවස්ථාවක් ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒකදී කිසිම අකුසලයක් කරන්නේ නැහැ. නමුත් සංස්කාර රැස් සංස්කාර ගැනීමක් තියෙනවා. සිතින් රහත් වෙච්ච කෙනෙක් ධ්‍යාන වලට සමවදින රූපාවච ධ්‍යාන අරූපාවච ධ්‍යාන අනිමිත් සමාධිය අපේ සමාසඤ්ඤ සමාධිය වේද සමාධිය වලට සමවදින නමුත් කුසලයක් පැස්සන්නේ ඒවා ක්‍රියා මාත්‍ර වලට පමණක් සීමා වෙනවා මොකද අවිද්‍යාව ඒ තුල ඒ ඒ රහත් වූ කෙනෙකුගේ සිත තුළ නැති නිසා එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වචනේදී පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනිඤ්ඤාවි සංඛාර වශයෙන් දැක්කේ මේ වචනේ අර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. රහත් වූ කෙනෙකුට නොවේ මේක ප්‍රකාශ කරන්නේ පුත්තජන භූමියේ අනාගාමි සකදාගාමි සෝවාන්සා පුත්තජන භූමියේ සිටින අයටයි කියලා. මොකද අවිද්‍යාව නිරුද්ධ කරලා නම් කිසිම කුසලයක් අකුසලයක් හෝ කිසිම කුසල කුසල් වල ධ්‍යාන සිතක් උපදවන්නේ රහත් අයකින් ධ්‍යාන සිත උපදවා ගත්තත් ඒවා ක්‍රියා මාත්‍ර පමණයි. එතකොට මෙතෙන්දී මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක තේරුම් ගන්නට ඕන කුසල් අකුසල් තමයි ධ්‍යාන සිත තමයි. නමුත් අවිද්‍යාව පාදක වෙලා නැත්නම් අවිද්‍යාවක නිරුද්ධ නොවී කෙනෙක් සිත තුළ පවත්නා වූ ඒ කුසල අකුසල ක්‍රියා ධර්මයයි මෙතෙන්දී ගණන් ගන්න එක. ඒ කියන්නේ කුසල් තමයි රහත් වූ කෙනෙක් බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් කරන්නේ. නමුත් ඒකෙන් නැවත පුනර්භවයක් ගෙන දෙන ආකාරයෙන් හෝ නැවත ඊළඟ ආත්මවලදී යම් කිසි ප්‍රති ප්‍රවෘත්ති විපාකයක් ගෙන දෙන ආකාරයෙන් කර්ම රැස් වීමක් එතන සිදුවන්නේ. ඒක නිසා තමයි එතන ක්‍රියාසිට පමණක් ඇති වෙනවා කියලා දක්වන්නේ. මෙන්න මේ අර්ථය හොඳට අවබෝධ කරගත යුත්තේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේ තේරුම් ගන්නකොට. එතකොට අවිද්‍යාව නිසා ඇයි මේ සත්‍ය සංස්කාර රැස් කරන්නේ කියන එකයි ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ. අපි එදා ප්‍රකාශ කළා මේ සංස්කාර රැස් වෙන විට කොතන ඉඳලාද මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නෙ කියන කාරණාව. දැන් මේ කුසලයක් හරි අකුසලයක් හරි ධ්‍යානසිතක් හරි මොකක් හරි සිදු කරන විට අපගේ ඇහැට රූපයක් හමු වෙලා ඒ තුනේ සිටින ගැනීමක් හෝ කන නාසය දිව ශරීරය කියන ඒ ඉන්ද්‍රයන්ද රූප ශබ්ද ගන්ධ රස පොට්ටහම ධම්ම ඒ අරමුණු පිළිවෙලින් හමු වෙලා ඒ තුනේ සිටින ගැනීමක් හෝ මනසට වේද ධම්ම ආරම්මන හමු වෙලා ඒ තුනේ සිටින ගැනීමක් හෝ සිදුවන්නට ඕන චේතනාවන් පිටේ කම්මම දාන කියන වචනේ මේ අය හොඳටම දන්න පාඩයක්. චේතේස්වා වික්ඛං චේතේස්වා කම්මං කරෝටි කායේන වාචා මනස. චේතනාවමයි කර්මය කියන්නේ චේතනාව ඇති වුණාට පස්සේ කයින්, සිතින්, වචනෙන් ක්‍රියා සිදු කරනවා. එතකොට ඒ චේතනාවක් ඇති වුණේ නැත්නම් ඒ කායික වාචික මානසික ක්‍රියා සිදු කරන්න බෑ කර්ම රැස් කිරීමක් සිදුවන්නේ නැහැ. ඒක නිසා චේතනාවම තමයි කර්මය කියලා අපි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. මොකද කායික ක්‍රියාවක් කරන්නට චේතනාවක් ඕනේ. වාචික ක්‍රියාවක් කරන්නට චේතනාවක් ඕනේ. ඒ මනසින් යම් කිසි දෙයක් කරන්නත් ඒ පිළිබඳ අදහස චේතනාව පහළවන්නට ඕනේ. එසේ නැත්නම් ඒ කර්ම රැකීම සිදුවන්නේ. ඒක නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට ඒ චේතනාව ප්‍රමුඛෝ කර්ම සංස්කාර රැස්වීමකෝයි මෙතෙන්දි ගණන් ගන්න. එතකොට ඇහැට රූප පෙන්නලා මේ විදිහට චිත්ත සංස්කාර ධර්ම ගැලීමක් සිදුවන්නට පුළුවන්. කනට ශබ්ද ඇහිලා ඒ වගේම සිතේලි ගැලීම චිත්ත සංස්කාර ධර්මයන්ගේ ජනිත වීමක් සිදු වෙනවා. නාසයට ගඳ සුවඳ දිවට රස කායට ස්පර්ශ සහ මනසට වේ ධර්මණු හැම වෙලා මේ තුනෙන් සංස්කාර ධර්ම ගැලීමක් සිදු වෙනවා. මේ සංස්කාර ධර්ම ගලන විට අපි ඇහැ ගැන කතා කරනවා නම් ඇහැ තියෙනවා රූපේ තියෙනවා එතකොට චක්ක විඥානයේ සිට පහළ වෙනවා චක්ක විඥානයේ පහළ වෙනකොට චක්ක සංපස්සේ තියෙනවා චක්ක සංපස්සේ නිසා චක්ක සංපස්සජා වේදනාව ඇති වෙනවා රූපේ පිළිබඳ සංඥා ඇති වෙනවා රූපේ පිළිබඳ සංචේතන ඇති වෙනවා රූපේ පිළිබඳ විතක් ඇති වෙනවා රූපේ පිළිබඳ විචාර ඇති වෙනවා ඒ රූපේ පිළිබඳ තණ්හාව හෝ ඒ වෙනස් වෙනස් විදාකාර ක්ලේශ ධර්ම ජනිත වෙනවා මේ ආකාරයෙන් කොටස් 10ක් තියෙනවා. ඇහැ පිළිබඳව කනනාසය දිව ශරීරයේ මනස ඔක්කොම ත්‍රිගතේම එක එක ඉන්ද්‍රියට 10 10 දක්වා තිබෙනවා බුදුරජාණන් වහන්සේ. මේකේ ඇහැ මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඇහැ කෙරේ තැදීමක් තියෙනවා නම් මේක හොඳ දෙයක් කියලා කියලා අදහස් කරනවා නම් මේක නිත්‍ය දෙයක් ය මේක සුභ දෙයක් ය මේක ආත්මයක් කියලා හැඟීමක් යම් කිසි කෙනෙකුගේ සිත තුළ ධානය වෙනවා නම් ඇහැ ගැන සිතිවිලි ඇති වෙනකොට ඒ ආකාරයෙන් සිතිවිලි ඇති කරගන්නා විටම අවිද්‍යාව ජනිත වෙනවා. එහෙම නැත්නම් ඇදෙත නිකම් සිතිවිලි නේව මොකක්වත් නැතුව මම කියන හැඟීම මගේ කියන හැඟීම ආත්මයක් කියන හැඟීම සත්‍යක් කියන හැඟීම ආදී මොකක්වත් නැතුව මේක උදු ස්වභාවික ධර්මාත්මයක් කියන හැඟීමෙන් ඒතෝ බලනවා නම් එතන අවිද්‍යාව ජනිත වීමක් සිදුවන්නේ. රූප පිළිබඳවත් එහෙමයි දැකපු දේ දැකීම මාත්‍රෙම නවතිනවා නම් එතන අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ ඇහැට දකින රූපය හොඳයි ලස්සනයි නරකය කැතේ ආදී විවිධාකාරයෙන් තීරණය කරලා ඒ පිළිබඳ විවිධාකාරයෙන් ගැටීමක් ඇති වෙන විට නැත්නම් ගැටීමක් ඇති වෙන ක්ලේශ ධර්මයක් ඇති වෙන විට එහෙම නැත්නම් කුසල පාක්ෂික සිටිවිල්ලක් හෝ ඇති වෙන විට ඒ දකින ලද රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි නැත්නම් මේක හේතුඵල ක්‍රියාදාමයක් මේක දුක්ඛ සත්‍යය මේක සංදේශ සත්‍යය කියන දෙන කාරණාවක් අදී ගීතාකාරී විදර්ශනසකින් ඒ දකින්න රූපයේ විමසන විට හෝ ඒ රූපය පිළිබඳව අවිද්‍යාව ගැනීමක් අවිද්‍යාව ගණනය වීමක් සිදෙනවා අවිද්‍යාව ඇති වෙන්නට පටන් ගන්නවා එතකොට ඒක නැත්නම් ඒක අපි තමයි දැකපු අපේ රූපේ දැකලා අනේ මෙයා සුවපත් වේවා සුවපත් වේවා කියලා හිතනවා නම් මෙයා දුකින් මිදේවා දුකින් මිදේවා කියලා කරුණාව සිතක් ඇති වෙනවා නම් එතෙන්දිත් ඒ අවිද්‍යාව තමයි ඇතිවන්නේ අවිද්‍යාව පච්චා පුඤ්ඤාවි සංඛාරා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා ඒක අමතක කරන්න එපා කුසල්ලු සිදුවන්නේ අවිද්‍යාව පාදක වෙලා නිසා එතකොට එහෙම නැත්නම් ඒක දැකීම මාත්‍රයෙන් අතර වෙනවා නම් එතන අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ එතකොට චක්ක විඥානයේ රූපේට ඇහැට රූපේ කරනම චක්ක විඥානය ඇතිවෙන චක්ක විඥානය ඇති වෙනකොටම ඒ චක්ක විඥානයේ මමය නැත්නම් මේක මගේ මමයි මේ චක්ක විඥානය ඇති කරගන්නේ ආදී දෘෂ්ටියක් ඇති වෙනොත් එතකොට අවිද්‍යාව පහළ වෙනවා නැත්නම් චක්ක විඥානය ඇති වෙනකොට අවිද්‍යාව පහළවන්නේ සප්ප සම්පස්සයක් තියෙනයි සම්පස්සේදී මම මගේ ආදී හැඟීම් තණ්හා දෘෂ්ටි මාන ආදී ක්ලේශ ධර්මයේ සම්ප්‍රයුක්ත වුණොත් අවිද්‍යාව ජනිත වෙනවා නැත්නම් එතන අවිද්‍යාව ජනිත වෙනවා. පස්සෙන් පසු වේදනාවක් දෙන දින මේ වේදනාව උපේක්ෂිත නැදහත් ඥාන සම්ප්‍රයුක්ත එකක් නම් එතන අවිද්‍යාව નિરાයාසයෙන් ඇතිවීමක් සිදුවන්නේ. එහෙම නැතුව මේ ඇහැට දැකපු රූපය දැකලා ඒක පිළිබඳ සුඛ වේදනාවක් ඇති කර නැත්නම් දුක් වේදනාවක් ඇති කරන ඒවට ආශා කරලා ඒවට ගැටිලා ඊටාකාරයෙන් සිටිලි ගන්නකොට අර කුසල කුසල සංස්කාර ධර්ම ගැලීමක් සිදු වෙනවා. එතකොට එතන ඉඳලා විද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් වේදනාව වඩා රූප සංඥාව විවිධ ආකාරයෙන් වැඩි ආකාරයෙන් සංඥාවෙන් හඳුනාගන්නේ ගැහණිය කැමිනිය ලස්සනේ ගැටේ විවිධ ආකාරයෙන් හඳුනනවා මේ හඳුනා ගැනීම ඔක්කොම සිතේ තියෙන මුලාවන් කියන එක දන්නේ නැති නිසා ඒක කරන්නේ එතකොට ඒ හඳුනා ගැනීම ඇති වෙනකොටම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා ඒ වගේම තමයි රූප විතක්ක රූප විචාර රූපේ දෙස නැවත නැවත බලන්න ඕනේ මේක විමස විමස හොඳයි හොඳයි ලක්ෂණයි ආදී වශයෙන් මේ විදිහට දුෂ්ටකම් කළා හතුරුකම් කළා ආදී වශයෙන් ඒකම දැසගෙන ඒක දිසම නැවත නැවත සිත මෙහෙවීමක් සිදු වෙනවා රූප විචාරයේ තුනිස ගන්න එකයි රූප විතක්කේ තුනින් සිදු ගන්නේ නැවත නැවත දැකන ලද රූපයේ සිත සිත නම් වේ එතකොට මේ අවස්ථා දෙකේදීම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. එතකොට රූප සංචේතන පහළ වෙනකොටත් කෙලින්ම අවිද්‍යාව පහළ වෙනවා. ඒ වගේම රූප සංචේතනාව පසු රූපේ පිළිබඳ සංහාවක් හෝ ඒහා සංපයුක්ත වෙනත් කවර කේස් ධර්මයක් හෝ ඇති වෙනකොට අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට අවිද්‍යා පත්‍ය පුඤ්ඤාම සංඛාර අපුඤ්ඤාම සංඛාර ආනිජ සංඛාර කියන එක ක්‍රියාත්මක වන්නේ ඇහැ පිළිබඳව කතා කරනවා නම් මෙන්න මේ මේ අවස්ථාවවලදී කියන කරුණ මේ තේරුම් ගන්නට පුළුවන් සත්‍යයක් තිබෙන්න ඕන. මම කලින් කිව්ව මේ රහත් වෙච්ච කෙනෙකුට මේ විදිහට හිතුවට කිසිම පුඤ්ඤාභය පුඤ්ඤාභය ආදී කුසල අපසල් කිසිවක් සිදුවන්නේ නැහැ. ඇහැට රූපේ දැක්ක දැකීම මාත්‍රයෙන් පමණ රහත් කියන දේශිත නිරායාසයෙන්ම නතර වෙනවා. අවශ්‍ය නම් ලස්සනයි ලස්සනයි කියලා හිතන්නත් පුළුවන්, කැතයි කැතයි කියලා හිතන්නත් පුළුවන්. අවශ්‍ය නම් මේවා ධාතු ගොඩක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්නත් පුළුවන්. අවශ්‍ය නම් වෙන කවර ආකාරයෙන් කියලා හිතන්න පුළුවන්. නමුත් කිසිම සංස්කාර කුසල කුසල අපසාර සංස්කාර සිදුවීමක් එතන සිදුවන්නේ ඒවා ක්‍රියා මාත්‍ර පමණ ඒක නිසා එතෙන්දී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව නිරුද්ධ කරගන්න නිසා. ඒක ඒ විදිහට මේ කනට නාසයට දිවට ශරීරයට සහ මනසට මේ කරුණ පතුරව පතුරව බැලුවාට පස්සේ මෙයාට පැහැදිලිව තේරෙන්නට ඕනේ අවිද්‍යාව නිසා මේ විදිහටයි සංස්කාර රැස්වීම සිදුවන්නේ. මේ පටිච්ච සම්පාද ධර්මයේ ගැඹුරු ධර්මයක් මේ ගැඹුරු ධර්මයේ ඉතාමත්ම අමාරුම කොට තමයි තේරුම් ගන්නට අපහසුම කොට තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන කොටස. මේක තේරුම් ගන්නට පුළුවන් වන්නේ භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවිද්‍යාව තුළින් සංස්කාර ඇති වෙන එක සංස්කාර තුළින් ප්‍රතිසන්දි විඥානයේ නැවත කෙරදීම ඇති වෙන ආකාරය දැකීම අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධයෙන් සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධයත් අත්දකලා සිටින කෙනෙකුට පමණයි. අන් කෙනෙකුට මේක කොච්චර කිව්වත් පස්සස්රේස අත්දකින්නද බෑ. ඒ පස්සස්රේස අත්දැකීම සිදුවන්නට නම් අද්දුම් රහස් ගියේ තමයි. එහෙම නැති කෙනෙකුට මේක මේ කොටස පස්සස්රේස අත්දකින්නට කොහෙත්ම බෑ. අවිද්‍යාව නිරුද්ධ කළා සංස්කාර නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ කළා විඥානය නිරුද්ධ වීම අත්දකින්නට පුළුවන්කම තිබෙනවා. එවැනි කෙනෙක් විතරයි පරිසම්පාදේ මෙතන මේ කියන කරුණ අත්දකින්නේ. දැන් ඒක නිසාමයි මේ කොටස ඊටාම ගැඹීර කොටස වශයෙන් දැක්කෙන්නේ. මොකද මේක තේරුම් ගන්නට බොහෝ දෙනෙකුට අපහසුයි. ඒකෝට අවිද්‍යාව නිසා මේ විදිහට ප්‍රසලාපසල කර්ම සංස්කාර රැස්වන්නේ ඒ කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව කියන්නේ නොදත්කම, මෝඩකම. එතකොට මේ සංසාරයේ රැඳී සිටීම මහා දුකක්ය කියන එක දන්නේ නැති පළවෙනි කාරණාව තියෙනවා. ඒක නිසාම මේ සංස්කාරයේ ඇදී සිටීමට හේතු වන නැවත නැවත එකදීමට හේතු වන කුසල් පුළුවන් තරම් රැස් කරනවා. මොකද මේ ජාතික දුක්ඛා කියන එක හරියට තේරුම් අරගෙන අරගෙනත් නැහැ. පවත්තන් දුක්ඛං කියන එක මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම දුකක් කියන එක තේරුම් අරගෙන නැහැ. කොටින්ම කියවනම් මේ සංසාරයේ සකුයි ලෝකෙ කොතන හිටියත් ඒක නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ පැවැත්ම මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම පැවතීමම දුකක් කියන එක අවබෝධ වෙලා නැති මූලිකම තිබෙන නිසා ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා මේදාකාර කර්ම සංස්කාර රැස් කර ගන්න රැස්වෙනවා. ඒ වගේම මේ කර්ම සංස්කාර තුලින්මයි නැවත නැවත මේ ඉදීම පිළිදින්නේ දුක්ඛ සමුදය සත්‍ය මෙතනයි ක්‍රියාත්මක වන්නේ කියන කරුණ පැහැදිලිවම අත්දැකලා නැහැ ප්‍රත්‍යක්ෂලස අවබෝධ වෙලා නැහැ. ඒ අවයි දුක්ඛ සමුදය ගැන දන්නේ නැති මෝඩකම ඒ අවිද්‍යාව තිබෙන නිසා කුසල කුසල කර්ම සංස්කාර රැස් වෙනවා. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ සංසාරයේ රැඳී සිටීම මහා දුකක්ය මේ දුක ගැන දෙන්නේ මේ කර්ම සංස්කාර නිසායි කියන පැහැදිලි පත්‍ය අවබෝධය ලැබලා තියෙනවා නම් එවැනි කෙනෙක් ওই කර්ම සංස්කාර මහා භයානක දේවල් වශයෙන් දැකලා නිරුද්ධ කරලා තියෙන්නේ නැවත ඒවා ඇති කර ගන්නට ප්‍රතිත්ම කැලත්තක් නැහැ එවැනි කෙනෙකුට. මොකද මේ දුක් සමුදය ගැන දන්න දන්න නිසා. අනිත් අතින් දුක්ඛ නිරෝධය සම්පූර්ණයෙන්ම මේ දුක නැතිවන්නේ පංචස්කන්ධ ධර්මයන් පහනක් නුනාසේ නිවි යන අවස්ථාවලදී. ඒක සිදුවන්නේ රහත් කෙනෙක් වෙනනම් පැවට පස්සෙ ඒන් මෙහා නෙවෙයි. ඒන් මෙහා පවතින දුක. බුදු වුණත්, පසේ බුදු වුණත්, රහත් වුණත්, පිරිනම් මන්ත්‍රකේ දක්වාම පවතින දුක. එතකොට මේ දුක නැතිවීමට නම් සම්පූර්ණයෙන්ම මේ පංචස්කන්ධ ධර්ම නිරුද්ධ කළ යුතුයි. ඒ නිරුද්ධ කිරීමට නම් මේ වාගේ තියෙන උපාදාන සම්පූර්ණයෙන් අයින් කරලා මේ වගේ සිත නිරැකේ තියෙන චන්ද්‍රාගය සම්පූර්ණයෙන් අයින් වෙලා මේවැන්ගේ සිත නිදහස් වේ යුතුයි කියන කාරණාව සාමාන්‍ය ලෝකයට තේරුම් ගන්නට බෑ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව යෙතනින් දක්වන්නේ ඒකේ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව තුළින් දුක්ඛ නිරෝධ සත්‍යයක් අත්දකිනවා මේ සංස්කාර විරහිත සත්‍යයට පිටපත් කරනවා කියන්නේ අවිද්‍යාව සාධාතෝ කෙනේ නිරුද්ධ කළාට පස්සේ කෙසේ සිත සංස්කාරයක් නැහැ සිත තුළින් සිතෙහි ගැනීමක් නැහැ සිත නිසලව පවතින සාන්තව නිසලව හැම වෙලාවෙම පවතින එතකොට මේ සත්‍යය අත්දැකලා නැති දුක්ඛ නිරෝධේ අඥානම් කියන එකක් තිබෙන නිසා අවිද්‍යාව තුළින් සංස්කාර රැස්කෙනවා අර දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දන්නේ නැති නිසා කර්ම සංස්කාර රැස් වෙනවා දැන් රහත් වෙච්ච කෙනෙකුට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය කියන්නේ රහත් වූ නිරෝධ ශක්තිය. කියන රහත් ඵල සිට දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදාරහ කියන එකෙන් රහත් වෙලා දුක්ඛ නිරෝධයේ අත්දැක්කා. ඒ චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍ය අත්දැක්කා. ඒ නිරෝධ සත්‍ය අත්දැකීමම තමයි හේතු වන්නේ අනුපාදිතේස කියන්නේ සම්පූර්ණයෙන්ම මේ පහනක් වුණාසේ මේ පංචස්කන්ධ ධර්මයන් නිවලා පෙන්වම් පාන්නේ. ඒක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා වෙනවා. මේක සාමාන්‍ය ලෝකයට කිව්වටවත් තේරුම් ගන්නට බෑ. මොකද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය කියන්නේ දුක්ඛ නිරෝධ සත්‍ය කියලා කිව්වොත් මේ මනුස්සයා පිස්සු කියලා හිතයි සමහර කෙනෙක්. නමුත් සත්‍ය ඒකයි ඒ ඒක තේරුම් ගන්නට බැරි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ නොදන්නා මෝඩකමත් කෙනෙකුගේ සිත තුළ තියෙන නිසා ඉතින් සංසාරයේ රැඳී සිටීමට කර්ම සංස්කාර රැස් කරගන්නවා. මේ කර්ම සංස්කාර රැස්වීම එම නිසා සිදුවන්නේම අවිද්‍යාව නිසා. කුසල් සිදුවන්නේත් අවිද්‍යාව නිසා, අකුසල් සිදුවන්නේත් අවිද්‍යාව නිසා. ඒ වගේම යම් යම් ධ්‍යාන සිත් උපදවනවා නම් ඒ ධ්‍යාන සිත් උපදවන්නේත් අවිද්‍යාව නිසා. ඒකෙන් අදහස් ගන්න අවිද්‍යාව නැති වුණාට පස්සේ මේවා එකක්වත් කරන්නේ නැති වෙනවා කියලා. බුදු කෙනෙකුත් බණ කියනවා ධ්‍යානවලට සම්බන්ධනා මේ කරුණා හේතෝ විමුක්තියට සම්බන්ධය විවිධ ඒවාට යම් සමාදිනවා. ඉතින් මේ වෙලාවේදී කුසල් අකුසල් ඒවා මොකක්වත් නැහැ. එතන තියෙන්නේ ක්‍රියා මාත්‍ර පමණයි. දිට්ඨ ධම්ම සුඛ වේරණය සඳහා ජීවිතයේදී සුඛ වේරණයෙන් වාසය කිරීම සඳහා ඒවට සමාදීම කරනවා. බල සමාපතවල සමාදීම ආදී දේවල් කරනවා. නිරෝධ සමාපතවල සමාද මේවා කරන්න කරන විට කිසිම කුසල් අකුසල් රැස්වීමක් මෙතන නැහැ. ඒක නිසා ඒවා ක්‍රියා මාත්‍ර පමණයි. නමුත් අනිත් අයට අවිද්‍යාව පාදක වෙලා මේවා සිදු කරන්නේ. මේ එකක්. ඊට අමතරව මේ කුසල කුසල කර්ම රැස්ීමේදී කරීමේදී ධානයක සම්වැදීමේදී හෝ කිසිම ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයන් ඇති නැති යාම. වෙන කිසිවක් නැහැ. මේක දන්නේ නැති මොඩකම බොහෝ දෙනෙකුගේ සත්‍යය සිත්තුල තියෙන. ඒ කියන්නේ අපිට මේ දැන් මේ බණ අහන. මේ බණ අහන වෙලාවේ පංචස්කන්ධ ධර්ම ඇති වෙන්නේ නැති යාම තමයි සිදුවේ. සෝත විඥානය ඇති වෙනවා කන ශබ්ද හිල වැඩිම නිසා. ඊළඟට ශබ්ද හඳුනා ගන්න සංඥා ස්කන්ධය ඇති වෙනවා විඥාන ස්කන්ධය සංඥා ස්කන්ධය දැන් දෙකයි. දැන් මේ පිළිබඳ උපේක්ෂා වේදනාවක් ඇති වෙන්න පුළුවන් ධර්මයේ රසයක් දන්නවා නම් ධර්මයේ සුඛ නිරාමිෂ සුඛ වේදනාවක් ඇති වෙනවා. වේදනා ස්කන්ධය ඇති නැතිවමත් පිළිදෙන්නේ ඒක අමතරව මේ ධර්ම කරුණ අවබෝධ වීමක් නැත්නම් අවබෝධ වෙන්නේ නැත්නම් ඒ පිළිබඳව නුරුස්නාගතයක් වෙන වේදා දහස් පහළ වීමක් සිත තුළ ජනිත වෙන සංස්කාර ස්කන්ධේ පහළ වීමක් මේ දේශුදන් මේ ස්කන්ධ හතර විඥානයත් වේදනාවක් සංඥාවක් සංස්කාර කියන විඤ්ඤාණ ස්කන්ධ හතර ජනිත වෙනවා ඒ ස්කන්ධ ඇති වෙනකොටම චිත්තජ රූප සිතෙන් පහළ වෙන රූප ස්කන්ධේ රූප කොටස ඇති ඇති නැති නැති යන ඊට අමතරව මේ චිත්තජ රූප වලට අමතරව රූප ස්කන්ධයේ තියෙන කර්ම වස්තු ආහාර රූප කොටස තැතිවීම නැතිවීම යන මේ පංචස්කන්ධ ධර්මයන් මේ ආකාරයෙන් මේ විලාවේ මේගේ සන්තාමය තුළ ඇතිවීම නැතිවීම යන මේක තමයි කුයි අවස්ථාවේ කොයි කුසලයක් කළත් සිදුවන්නේ එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා නැති පවතිනවා කියන්නේ දුකක්ම ඇති වෙනවා කියන එකයි බුදුහාමුදුර දක්වන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ පංචස්කන්ධේ පවතින එක ඇති වෙන එක දුකක් කියලා. බුදුහාමුදුර එක තැනක කියක් වෙනවා මහණෙනි රූපය ඇති වෙනවා කියන්නේ දුකක් ඇති වීම. වේදනාව ඇති වෙනවා කියන්නේ දුකක් ඇති වීම. දුකේ පහළ වීම ආදී වශයෙන් පංචස්කන්ධයටම කතාව කියන්නේ. එතකොට මෙතන මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා කියන්නේ දුකක් කියලා දන්නේ ඒක නිසා ඒක උපාදාන කරනවා මම කරනවා කියන වැඩටි දෘෂ්ටියක පිටනවා මම බණ අහනවා මම කුසල් කරනවා මම අකුසල් කරනවා කියන ඒ අවිද්‍යාව සිත තුළ තියෙන. ඇත්ත වශයෙන්ම මෙතන අර හේතුන් නිසා හටගත් ඵල ක්‍රියාදාමය සංස්කාර කියන වචනේ එතන අපි හිතුවොත් හේතුන් නිසා හටගත් ඵල සංස්කාර ධර්ම රාශිය ඇතිවීමින් නැතිවීම යාම පමණයි මෙතන තියෙන වෙන කිසිවක් නැහැ කියන අවබෝධයේ නැති අවිද්‍යාවත් එතන කියලා ඒකත් කර්ම සංස්කාර වශයෙන් මාසේ කියනවා. එතකොට ඊට අමතර මේ පිටින් උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ පිටින් අල්ලනවා ඡන්දයෙන් හෝ රාගයෙන්. ඡන්දය කියන්නේ බැඳීම, කැමැත්ත රාගය කියන්නේ බැඳීම. ඇලීම බැඳීම ඕන එකක්. එතකොට මේ චන්දරාගයෙන් යුතුව විවිධ දේවල් කරනවා. තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් අල්ලනවා. බාහිර පංචස්කන්ධ ලෝකයක් අල්ලනවා. එතකොට මේ පංචස්කන්ධ කියනකොටම අල්ලන්නේ වෙන මොකක්වත් නෙවෙයි වේදනාවක්, සංඥාවක්, සංකාර විඥාන නැත්නම් රූපස්කන්ධ. ඕනෑම දෙයක් අපි බලන්නේ නෑ තමන් දඹදිව ගිහිල්ලා බුද්ධ වන්දනා කරලා ඒ ස්ථාන හතර දක්වලා මේවා එතෙන්දි තමන්ගේ සිත තුළ ඇතිවන වේදනා ස්කන්ධයල් වෙනවා සංඥා ස්කන්ධයල් වෙනවා සංස්කාර ස්කන්ධයල් වෙනවා විඥාන ස්කන්ධයල් වෙනවා ඒ පිළිබඳ ඡන්දයක් කැමැත්තක් ඇති වෙනවා ඒක පිළිබඳ රාගයක් ඇති වෙනවා ඒක නිසා ඒ ස්කන්ධ ධර්ම හතර උපාදාන කිරීමක් සිදු වෙනවා චන්දරාගයටයි උපාදානය කියන්නේ මේක තමන්ගේ නැත්තන් වෙන බාහිර ලෝකයක් තමයි. තමන්ගේ ගැනීම කිව්වම ලෝකයේ ඔක්කොම දේවල් ඒ ඇතුළත් කුසල අකුසල ආදී හැමදේම. මේක බොහෝ දෙනෙක් දන්නේ මෙතන මේ උපාදානය ක්‍රියාත්මක වන්නේ මේ විදිහට කියලා. මේ උපාදානය ක්‍රියාත්මක වන බව නොදන්නා මෝඩකම ඒ අවිද්‍යාවේ තුල තිබෙන නිසා කර්ම රැස්වීමක් එතන සිදු වෙනවා. අවිද්‍යාව පත්‍ය සංකාරය වෙනවා. එතකොට මේ කර්මය තුළින් මේ රැස් කරන කුසල අකුසල කර්ම සංස්කාර නිසා නැවත නැවත සංසාරයෙන් උපදීීමට හේතු වන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා කියන කාරණා දන්නේ නැහැ. අර කලින් කියපු විදිහට පංච ලෝකයේම දුකක් කියලා දන්නේ නැහැ. ඒ වගේම දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවගේ සත්‍යය මේකයි කියලා දන්නේ නැහැ. මේ ආදී අවිද්‍යාව තියෙන නිසාම මේවා තණ්හාවෙන්, දික්ඛ වලින්, මාන වලින්, ද්වේෂාකාරයෙන් අල්ලනවා, ඡන්දයෙන් බැඳෙනවා, රාගයෙන් බැඳෙනවා, චන්ද රාගයෙන් බැඳලා උපාදාන කරනවා. ඊළඟට මම මේ පංචස්කන්ධ ධර්මයන් ඇති නැතිවීමක් කර එතන ඒ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීමක් කර මෙතන වෙන මොකක්වත් නැහැ කොයි කුසලයේ කොයි අපසේ කොයි දේ කළත් නමුත් මෙතන මම කළා කියන හැඟීම සිහිටෙනවා ඒ අවිද්‍යාව නිසා කුසලක්ෂා කරනවා ඒ මට දැන් කෙනෙකුට තරහ යන්නේම මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තිබෙන නිසා මට බැන්නා මට නින්දා කළා මට ආපාස කළා මට මේ දේ කළා අර මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තියෙන තාක්කල් ඒ කියන්නේ ඒක මේ කෙනෙකුට නුරුස්නා ගතිය තියෙනවා. එතකොට ඕනෑම දෙයක් මේ විදිහට සංහාවෙන් උපාදාන කරන්නේ අර මම කියන හැඟීම තිබෙන නිසා අස්මිමානය ක්‍රියාත්මක වෙනවා. මේ අස්මිමානයේ පසුබිම් මේ තිබෙන නිසාම තමයි කර්තන රැස් කරන්නේ. මම හොඳ තැනක උපදින්න ඕන මම සුභතිය කියන්න ඕන මම අපසාර රැස් කර ගන්න ඕන ඒ හැඟීම මම කියන හැඟීම තියෙනවා රහත් වූ සෑම කෙනෙකුගේ සිත තුළ තියෙන සෝවාන් වෙච්ච කෙනෙක් සදාකාලික ආත්මයන් ඇත්ත කියන ඇත්ත කියන හැඟීම සක්කාය දිට්ඨිය නිරුද්ධ කළාට මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම ඔහුගේ සිත තුළ ක්‍රියාත්මකයි. සකදාගාම කෙනාගේ තියෙන අනාගාම කෙනාගේ ඒ සිතත්යේ තියෙන. මෙන්න මේ අස්මිමානය ක්‍රියාත්මක වෙන නිසා කුසල කුසල කම්ම සංස්කාර රැකීමක් වෙනවා. මේ විදිහට මේ කියපු කරුණු ටික කොහොම එක වචනයකින් කියනවනම් අවිද්‍යාව කියලා කියනවා. ඒ අවිද්‍යාව නිසා කර්ම සංස්කාර රැස් වෙනවා. යම් කිසි කෙනෙක් මේක හරියට තේරුම් ගන්නවා නම් අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ කර්ම සංස්කාර නිරුද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ කියන්නේ. එතකොට මේ ඔක්කොම නිරුද්ධ කරන රහත්තු කියන්නේ. විරුද්ධ වුණාට පස්සේ තහත් වෙච්ච කෙනෙකුට විමුක්ත සිතක් උදාන. විමුක්ත කියන්නේ නිදහස් සිතක්. චක්කු විඥානන්නේ, සෝත විඥානන්නේ, ගහන විඥානන්නේ, ජීව විඥානන්නේ, කාය විඥානන්නේ, මනෝ විඥානන්නේ. ඒක මන ආයතනයේ ධර්මයක් විමුක්ත සිත නිකම් හිස් දැනීමක්. මොකක්වත් නැහැ. කිසිම අරමුණක් ඒකේ නැහැ. කිසිම අරමුණක් ගැන හිතන්නටත් බැහැ. ඒ සිතින් කිසිම දෙයක් සංඥාවක් ඇති වෙන්නේ නැහැ. ඒ කිසිත සිත කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ කිසිත සිතින් කිසිම දෙයක් අල්ලගෙනත් උපාදාන කරගෙනත් නැහැ. ඒක ඔය නිසලෝ ගලාගෙන යනවා. මත පිට සිත් වලින් ඕන එකක් ඕන දෙයක් කරන්නට කියන්නට පුළුවන් රහතු කෙනෙකුට අර යට තියෙන සිත ඒ තත්ත්වෙම පැතිරෙන පැතිරෙන යනවා. මොකද අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ උද්ගත වෙන තත්ත්වයක් මේ. එන්න මේ සිතේ අන්තිම ස්වરૂපය ඒ සිතේ කියන්නේ සිතට යන්නට පුළුවන් ඉතාම පිරිසුදු අවස්ථාව. මේ එයින් පහළට පිරිසුදු තැනක් නෑ. මේකට තමයි පබ්බස්සර මිදම් වික්‍රේ සිත්තන් කියලා දක්වන්නේ මේ සිත ප්‍රබහස්රයි කියලා. එතකොට ඒ සිතේ රාගයක් දෝෂයක් මෝහයක් ගෑවිලක් වන්නේ ඒක නිසාම රාගකයේ දෝෂක් මෝහකයේ කියන වචන මේවට පාවිච්චි කරනවා. මේක කිසිම නිමිත්තක් නැහැ ඒ නිසා අනිමිත්ත අනිමිත්ත කියන වචනේ මේකට දක්වන අනිදස්න කියන වචනේ මේක දක්වන කිසිම අරමුණක මේක පිළිගන්නේ නැහැ ඒ නිසා අපටිච්ච කියන වචනේ පාවිච්චි කරනවා. මේ සිත කවදාවත් නොසැලෙන එක ආකාරයෙන් දිගින් දිගට යන නිසා අපුප්පා කියන වචනේ පාවිච්චි කරනවා. මේ සිත සියල්ලන්ගේ මින්දාත් වෙච්චින් සාචේතෝ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා. මේ සිත නිදහස්ව විමුක්තව සිතක් නිසා විමුක්තං චිත්තං කියන විමුක්තං චිත්තං කියන වචන පාවිච්චි කරන කවර වචනයක් පාවිච්චි කළත් ඒ රහත් වූ කෙනෙකුට එවැනි සිතක් පහළ වුණාම කිසිම සංස්කාරයක් නැතුව ඒ සිතින් ඔහේ ඉන්න පුළුවන් කැමති තාක්කත් මේ සිත දිගින් දිගට පැවතගෙන පැවතගෙන යනවා මරණ මොහොත දක්වා මරණ මොහොත දක්වා පැවතගෙන යාමට හේතුවක් තියෙනවා හේතුව මොකද මේ ලෝකේ ඉපදිච්ච කර්ම සත්‍ය තියෙන නිසා එකක් ඊට අමතරව තමන්ගේ ජීවිතයේ පවස් ජීවිත තමන්ගේ රූපේ තියෙන ජීවිතේ රූප ශක්තිය ජීවත් වීමේ ශක්තිය පවතින නිසා ඊට අමතරව මේ මානසික පැවැත්මට අවශ්‍ය වන ආකාරයෙන් ශරීරය තුළ තියෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ යථාපරිදි ක්‍රියාකාරීත්වය මේ කරුණ තුන තිබෙන තාක්කල් ඔය සිත ඔය පැවැත්ගෙන යනවා යම් අවස්ථාවකදී ඒ කරුණ තුනෙන් එකක් හරි නැතුණාට පස්ව මේ කය බිල හැලෙනවා බිල හැලෙනකොටම කිසිම ආකාරයෙන් සිතවිලි ගැනීමක් නැතුව සිත පවතින නිසා මේ සිත නිවි යනවා ඊට පස්ව ගැට ගැහෙන්නට වෙන තැනක ප්‍රතිසන්දයක් ගෙන දෙන්න විඥානයක් ඇති වෙන්නට හේතුවක් නෑ මොකද අර කලින් පුත්තජන භූමියේ සිටින අනාගාමී පහළ තියෙනලින් පහළ සිටින කෙනෙකුගේ කියන්නේ රහතර නැති හැම කෙනෙකුගේ සිත තුළ නිරායාසයෙන් සිටිවිදී කරලා යන ඒ ශක්තියක් පවතිනවා අර කලින් කියපු අවිද්‍යාව පාදකෝ ශිෂ්‍ය ධර්ම ඔක්කොම පවතින ඒක නිසාම සිටිවිදී එක සක්පර්ශ එකක් එක සක්පර්ශ එකක් දෙකෙන් මොනස එකක් ආදී වශයෙන් ගලා යාමේ ශක්තියක් සිදුවෙනවා. මේ ශක්තිය රහසෝ කෙනෙක් නිරුද්ධ කරන තියෙන නිසා අර මැරෙන වෙලාවේදී අර සිත පහනක් වෙනාසේ නිවෙනවා නිවුණට පස්සේ ගැට ගැහෙන්නේ වෙන තැනක උපදින්න හේතුවක්. මෙන්න මේ සිත ඇති වෙච්ච කෙනාට ඉතාම පැහැදිලිවම පේනවා මෙන්න මෙතන තමයි අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියන්නේ අවිජ්ජා නිරුද්ධ කළාන් පස්සේ සංස්කාර නිරුද්ධ කළා කියන්නේ මෙතනයි. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. මේ සංස්කාර මෙතන නිරුද්ධ වෙච්ච නිසා මේ ආකාරයෙන් ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ වෙනවා. එතකොට ඌට තේරෙනවා කීනා ජාති විසුද්ධං බ්‍රහ්මචර්යයන් කතං කරණීය නාප්‍රඥා ඉස්සත්තාති පජානාති. මගේ ජාතිය ශ්‍රේ වුණා කියලා ඌට එකපාරටම අවබෝධයකුත් පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයකුත් ලැබෙනවා. මේක ලැබිච්ච පුද්ගලයාට පැහැදිලිවම පේනවා කලින් සමාගයේ සිට තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙච්ච නිසා අර කලින් කියපු කම්ම තන්න උත්න්නා උපාදානාදී ධර්ම මම මගේ කියන හැඟීම් ආදී ඔක්කොම ක්‍රියාත්මක වෙමින් පැවතිච්ච නිසා හිත තුලින් නියක්කාකාර සිතේ ධර්ම ගැලීමක් ඇති වෙනවා එකට එකකට පසු එකක් එකකට පසු එකක් ඒ වගේම මේ සිත් ගලන සිත විලට අනුකූල සිතක් ඊළඟටම ඇති වෙනවා කියන එක දකින්නට පුළුවන්. එතකොට අවිද්‍යාව නිසා සංස්කාර මේ විදිහට ගලනවා. මෙන්න මේ මරණ මොහොතේ ඒ සංස්කාර මේ විදිහට ගැලීම නිසා ප්‍රතිසන්දේ ඥානෙ මේ ආකාරයෙන් සිදු වෙනවා කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය එවැනි කෙනෙකුට අත්දකින්නට පුළුවන්. නැති කිසිම කෙනෙකුට මේ කරුණ ප්‍රත්‍යක්ෂයෙන් අත්දකින්නට බෑ ඒක නිසාමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු ධර්මයක් කියලා දක්වන්නේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න හැකි ධර්මයක් සාමාන්‍ය පොත්පත්වල ලෝකයාට කොහෙත්ම තේරුම් ගන්නට අපහසු එකක් එතකොට අවිජ්ජා පත්‍ය සංඛාරා කියන වචනය පිළිබඳ පැහැදිලියක් දැකීමක් ලබන්නට පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලබන්නට පුළුවන් නම් එවැනි කෙනෙකුට පමණයි. නමුත් අන් අය ඒ අය ඒක මේ ආකාරයෙන් සිදුවෙනවා කියලා තරමක අවබෝධයක් හෝ ඇති කරගන්න උත්සාහ කරනවා. ප්‍රත්‍යක්ෂ නෙවෙයි. තමන්ට නිකන් අවබෝධයක් හරි ඇති කරගන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ. අවිද්‍යාව තුළ සංස්කාර රැස්වන්නේ මෙහෙමයි. ඒ සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥානය කියලා නැවත පුනර්භවයක් වෙන තැන තැනක පහළ වීමක්. තව තැනක පහළ වීමක් විඥානයේ පහළ වීමක් ඇතිවන්නේ මෙහිමයි කියන කාරණා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ ඊළඟ දවසේදී අපි සංඛාර පත්‍ය විඥානන් කියන කතාව කියන්නම්. මේ සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥානය ජනිත වෙන ආකාරය. මේ පස්සේ සම්පාදන්නේ විස්තර කරනකොට එක ජීවිතයකට සම්බන්ධ කරලා විස්තර කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා නැත්නම් ජීවිත තුනකට සම්බන්ධ කරලා මේ භවයේ මේ භවයේ සහ මතු භවයේ ආත්ම තුනකට සම්බන්ධ කරලා ඒක කියන්නට පුළුවන්. අපි මේ මේ ජීවිතයට සම්බන්ධ කරලා කියන කතාව නෙවෙයි අද මේ අපි විස්තර කළේ. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන කතාවත් මේකම තමයි භවපත්‍ය ජාති කියන කතාව. ඔය දෙකම මෙතෙන් එකයි. මේ දෙකක් නෑ. ඒ දෙකම අපි විස්තර කළේ අර ආත්ම තුනකට සම්බන්ධ වන ආකාරයෙන් කියන විස්තරයක්. එක ආත්මයකට සම්බන්ධ වන ආකාරයේ විතරේ පසු දිනකයි අපි ප්‍රකාශ කරන්නේ. එතකොට මේ දක්වා කියපු කරුණවල කෙටි සාරාංශය මෙන්න මේකයි. අපි පළමුවෙන්ම කිව්වේ සංස්කාර කියන වචනේ විවිධ තැන්වල යෙදෙන විට විවිධාකාරයෙන් අපි තේරුම් ගත යුතුයි කියන කරුණ. විශේෂයෙන්ම අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට කයින් හෝ සිතින් හෝ වචනයෙන් කරන කායික වාචික මානසික කුසල කුසල කම්ම රසීමේ දෙන එකයි තේරුම් ගත යුතුන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා. කායික වාචික මානසික වශයෙන් කුසල කුසල කම්ම රසීමේ ඒක ගත්තා ඒ අදහස ගත්තාම ඒ අද ඒ අර්ථය තමා තේරුම් ගත්තාට පස්සේ කොයි ආකාරයෙන් බුදුහාමුදුරුවෝ ලක්ෂණ විස්තර කරලා තියෙන සමාජයක පැහැදිලිවම කියනවා මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ එතකොට අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදත් එක ප්‍රධාන වශයෙන්ම ඒ නොදත්කම නිසාම තමයි මම කියන කෙනෙක් සිටිනවා කියන්නේ නිමානේ පවතින්නේ ඒ නොදත්කම නිසාම තමයි සංහාව භවයේ බැඳී සිටීමේ ආශාව පවතින්නේ ඒ නොදත්කම නිසාම තමයි උපාදාන කන්නේ සංදේන් පාදයෙන් බැඳෙන්නේ ඒ අවිද්‍යාව නිසාම තමයි කර්ම සංස්කාර අවිද්‍යාව නිසාම තමයි මේ භවයේ බැඳී සිටීම ලොකු දෙයක් කියලා හිතාගෙන මුලාවට පස්සන්නේ ආදී විවිධ හේතුව නිසා කුසල් රැස් කරන්නටත් පුළුවන් අකුසල් රැස් කරන්නටත් පුළුවන් ධ්‍යාන සම්පත් උපදවා ගන්නටත් පුළුවන් මේවා උපදවා ගන්නා විට මේවා මම කළා කියලා හිතනවා මගේ කුසල් කියලා හිතනවා මගේ මම මම නැත්නම් මගේ ආත්මය කියලා හිතනවා මේ විදිහට ඒක උපාදාන කරනවා නිසා ඒ අවිද්‍යාවෙන් තොරව කර්ම සංස්කාර රැස්වීමක් නැහැ ඉතින් රහත් නුවණින් කෙනෙකුට මේවා කොච්චෙක් අවබෝධ කරගෙන තිබුණත් අකුසල අකුසල කර්ම සිදු කරන විට අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වෙනවා මේක සංඛාර විමුක්තිය සඳහා මේ උපම පංචස්කන්ධ ධර්ම අනිත්‍ය වශයෙන් නිරෝධ වශයෙන් ශූන්‍ය ධර්ම වශයෙන් දකින විට එතෙන්දී අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව තියෙනකොට එතෙන්දි ප්‍රඥාවක් ක්‍රියාත්මක වෙනවා යම් කෙනෙකුට ප්‍රඥාව පැහැදිලිව දකිනවා නම් කලින් ඒ අවිද්‍යාව මෙතෙන්දි මේ විදිහට තිබුණා දැන් ප්‍රඥා ලෝකේ මේ විදිහට ක්‍රියාත්මක වෙනවා ඒක නිසා ඒ අවිද්‍යාව සංස්කාර ධර්මයක් ප්‍රඥාව සංස්කාර ධර්මයක් කියලා දකිනකොට පුළුවන්කම තිබෙනවා එතන තියෙන අවිද්‍යාව තුරන් කරගෙන භාවනාව දිනු කරගන්න ඒ කියන්නේ අවිද්‍යාව නිසා කර්ම සංස්කාර රැස්වීම සිදෙන කුසල කුසල කර්ම රැස්වීමක් තියෙනවා. අපි මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිනකොට දුක් වශයෙන් දකිනකොට අනාත්ම වශයෙන් අවබෝධ කරනකොට හේතුඵල වශයෙන් දකිනවා. මේ හැම එකක්ම විවක්කදා මේ කුසල සංසාරයේ දිග්ගැසීමට උපකාර වන කුසල නෙවෙයි. සංසාරයේ කෙටි වීමට උපකාර වන කුසල. ඒ කුසල කරන විට අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. මොකද මේ මම කරනවා කියන හැඟීම පසුබිම තියෙන නිසා. මමයි ඒක නිසා මේ භවනා කරන විට තේරුම් ගන්න ඕනේ මොන ධර්මයක් තියුණත් මොන මොන අත්දැකීමක් ආවත් මෙතන මේ සංස්කාර ධර්ම ටිකක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා වෙන එකක් නෙවෙයි කියලා. මේ අය මේ ධර්මයේ ඇහුවා මේ ධර්මයේ මේ අය නෙවෙයි මේ අහන විට සංස්කාර ධර්ම ටිකක් ඇති වෙනවා නැති වෙලා පැහැදිලා කියලා. අපි ලෝක පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමසගෙන සද්දාකිනවා බලනවා පේනවා කියලා. ඒ පෙනෙන අවස්ථාවේ සංස්කාර ධර්ම ඇති නැති යාමක් තමයි තිබෙන්නේ. ඒකට පංචස්කන්ධය කියන්නේ සංස්කාර ධර්මයක්. අධ්‍යාත්මික බාහිර වශයෙන් අපි බෙද බෙදා භාවනා කරනවා කියලා හිතමු. ඒ අධ්‍යාත්මික වශයෙන් බලන්නේ සංස්කාර බාහිර වශයෙන් වශයෙන් බලන්නේ සංස්කාරය. කොටින්ම කියවන සංස්කාර ධර්ම අරමුණු කරමින් සංස්කාර ධර්මම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මෙන්න මේ අවබෝධයේ හරියට නොදක අපි අනිත්‍ය ආදී වශයෙන් විමසන විට පවා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මේක අවිද්‍යාව ගැන අවිද්‍යා පත්‍ය සංඛාරා ගැන කියන වචනේ විස්තර කරනකොට අවිද්‍යාව නිසා කුසල් අකුසල් ධානය සිද්ධ වෙනවා. මේ සෑම අවස්ථාවකදීම කුසල අකුසල කම්ම සැලසෙන විටම ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට විවිධ අරමුණු ඒ ඉන්ද්‍රියන් හමුවන අරමුණු හැමෙලා ඒ තුලින් චිත්ත සංස්කාර ධර්ම, චේතනාව සම්ප්‍රයුක්ත වූ චිත්ත සංස්කාර ධර්ම ගැලීමක් සිදුවන්නේ කියන කාරණාව පෙන්වන්න කළා. එෙහිදී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නේ මේ එක එක ධර්මයක් මමයේ මගේ කියන තණ්හාවෙන්, දෘෂ්ටි වලින්, මානෙන් උපාදාන කළොත් විතරයි ඇහැ, රූපය, සබ් විඥානය ආදී ධර්ම. නමුත් අර වේදනා, සංඥා, රූප සංඥා, රූප විතක් ආදී වැරදි ආකාරයෙන් නැහැ එතන අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. එතකොට Tamanට තේරෙන්නට නම් මුළු ජීවිතේ පුරාම අවිද්‍යාපච්ච සංඛාරා නේද සිදුවන්නේ. ඒ කියන්නේ මුළු ජීවිතේ පුරාම අවිද්‍යාපච්ච සංඛාරා කියන කොටස නේද ක්‍රියාත්මක වෙන්නේ කියන කරුණ Tamanට තේරෙන්නට ඕන. එතකොට මේ අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරෝධය අත්දකින්න දහස්තෝ කෙනෙක් එයාට පුළුවන් ප්‍රතිසන්දී ඥානයේ රුද්ධ වී යන ආකාරය දකින්නට එවැනි කෙනෙකුට පැහැදිලිව මත් දකින්නට පුළුවන්කම තිබෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කරුණ සංඛාර පත්‍ය විඥානං කියන කරුණ අනිත් අය ධර්මද්‍රකෝ අවබෝධ කරගන්න බලන්න කියන එකයි කියන්නේ මේ ධර්මයෙන් ගතියුතු ඉතාම වැදගත්ම උපදේශය තමයි මේ අය කවර දෙයක් කළත් මේ සංස්කාර ධර්මමය තියෙනවා පවතිනවා නැතිනවා කියන අවබෝධය ඇති කරගන්න. භාවනා කරන විදිහව. ඊළඟ ධ්‍යානයකට සම්වදින නැත්නම් ඵලයකට සම්වදින නැත්නම් අනිත්‍ය වශයෙන් දකිනවා දුක් වශයෙන් දකිනවා නාම වශයෙන් බලන මේ මොකක්වත් හේතවලන හැම විටම තමාගේ සිත තුළ චිත්ත සංස්කාර ගන්නවා ඒ චිත්ත සංස්කාර වලට අලමුණු වෙනවා තව සංස්කාර ගන්නවා එතකොට සංස්කාරම සංස්කාර අරමුණු කරමින් ඇතිවීමෙන් නැතිවීමෙන් යනවා මේ මම කරනවා නෙවෙයි කියන හැඟීම ඇති වෙනකොට බොහෝ විට ඒ අවස්ථාවේදී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ නැහැ ඒ විදිහට භාවනා කරනවා නම් සාර්ථක ප්‍රතිඵලයක් නිගන්න පුළුවන්කම ලැබෙයි. මේවා ගැඹුරු කරුණු නිසා තමයි කියන්නේ ටිකක් අඳිමට්ටම් කරන්නේ. ඒක මේ ඇට තේරෙන කරුණු ටිකක් පමණක් අද අපි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කාරණා අතරින් ඉදිරිපත් කළා. මේට වඩා නොතේරෙන ගැඹීර කරුණු ඒතුළ අන්තර්ගත වෙනවා. ඒකෙන් අදහස් වන්නේ මේක සර්ව සම්පූර්ණ වශයෙන් කරපු විතරක් නෙවෙයි කියන එක. හොඳයි එහෙනම් කල්පනා කරන්න මේකලා මෙතන සංඝයාට මේ දාණය කියන විදිහට මේ විඳන් ඇස්සෝනේ ඝාතනය කළා මේ කරන සියලුම කුසල සත්‍යයෙන් අපසත් මේ අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ වීමේ සංස්කාර නිරුද්ධ කරලා ප්‍රතිහන් විඥානය නිරුද්ධ කිරීම තුළින් මේ සංසාර ගමන සම්පූර්ණයෙන්ම නැති කරලා සදාකාලික වශයෙන් දුකින් මිදීමට වාසනාව ශක්තිය උදා වේවා දැන් දෙවියන් දෙකෙන් දෙන්න ආකාශත්තාදී වෙන පාඩේ ගන්න ආකාශත්තාදී බොම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං මොදිතා ජනලපන්තු ආසනනා බුම්මත්තා දේවානං රාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් ලක්ඛන් දේශාන අපසත්තාදි බුම්මත්තා දේවානං රාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් ලක්ඛන් දුම් කාන්දී ප්‍රාර්ථනා කරන විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධි මාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාන් හෝතු සම්බුද්ධා පවච්චසමේ කතිලෝම සර්වසත්ත්මේ ඇත්නේ යාත්පතෝ යස්සේවා හේන සංසිම්පන්නේ ක්ෂාදේතු වාස්නා වේවා විවාදින සේනස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වත්තන්ති ආයවන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පති මේවිත ප්‍රණිපාන සම්පති මිනාති සමිද්දසු සම්දිනාතුන නිවාස දේවසුපත්තේ